අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පසුගිය දවස් තුනේම කෙරුවා වගේ ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගමු මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා ප්‍රකාශයක් තියෙනවා මම කලින් ප්‍රශ්න ටික කියවනවා. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මම භාවනාවට ආදුනිකයෙක්මි. පරයන්ක භාවනාව සිදු කෙරීමේදී ආශ්වාස හා ප්‍රශ්වාසය මිනිත්තු 10ක් පමණ සිහියෙන් කිරීමට හැකි අතර ඉන් පසුව නිදිමත ස්වභාවයක් දැනේ. එමෙන්ම හුස්ම ගැනීමේදී පපුව හිරවෙන ස්වභාවයක්ද දැනේ. මෙයට විසඳුමක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබට නිදුක් නිරෝගී සුවය මෙන්ම මේ අත් භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. සාදු සාදු මේ විදිහට ඒ හුස්ම හිර වෙන හෝ අපහසුභාවය දැනීම සතිය තියෙන බවට ලකුණක්ද එහෙම නැත්නම් සතියේට අරියාදුවක්ද කියලා තමන්ගේ හිතට වැටහෙන්න කියන කාරණාව කිව්වොත් මට උත්තරේ බොහොම ඍජුයි. මේ දැනෙන මේ අපහසුකම කියන තමයි හුස්ම හිර වෙන ගතිය සතිය පිහිටවපු නිසා නැත්නම් සත්‍ය ප්‍රතිපලයක්ද නැත්නම් සත්‍යයට කියන අරියාදුවක්ද කියලා සත්‍යයට කරදරයක්ද කියලා ඒ ලියපෙකන කට උත්තර දෙනවනම් අපිට ඉක්මන් ටීකා ප්‍රශ්නට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කල් ප්‍රශ්න කල් තිනවා ඊගා ප්‍රශ්නට යනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මාගේ මූලික කමඨහන පිම්බීම හැකිලීමයි. පිම්බෙනවා ලෙස මෙනෙහි කරන විට ඉදිරියට තල්ලු වෙන ඇදෙන ස්වභාවය නිසා බර රළු ගොරෝසු ස්වභාවයකින් තද වෙන බව වැටහුණේ. විටක කැඩි කැඩි ගැස්සෙන කම්පනයක් දැනුණා. හැකිලීමේදී සැහැල්ලුවක් වැටහුණා. දිගටම මෙනෙහි කරන විට පිම්බීම හැකිලිම වෙන් කරන්නට බැරි විය. ඊතා සියුම් ලෙස තල්ලු වෙන ගතියක් දැනුණ අතර විටක ඊතා සියුම් චලනයක් දැනුණා. එලෙස සිතින් බලා සිටින විට සියුම් වී නොදැනී ගියා. එවිට කිසිවක් නැති හිස් අවකාශයක් ප්‍රකට විය. පෑ භාගයක් පමණ සිටින විට තද වේදනා මස්පිඬු මිරිකන ස්වභාවයක් දැනුණා. ආසන්නව වේදනාව මෙනෙහි කරන විට වේදනාව වැඩි වී මස්පිඬු පුරාම පැතිරි මස්පිඬු සීතල ගතියක් දැනුණා. නැවත පිම්බීම හැකිලීමට සිත පිහිටන විට හිස් වූ අවකාශය දැනුණා. විවිධ රාග මාන සිතුවිලි එනමා හිස් ස්වභාවය තුලත් එම සිතුවිලි ඇවිත් මෙනෙහි කරන අරමුණ හැපෙන ස්වභාවය වැටහෙනවා කිහිප වාරක් පැමිණ බොඳ වී යනවා සද්දයක් ඇසුණු අවස්ථාවල ගැස්සී යන අතර ශරීරයෙන් යම් ශක්තියක් විදුලි වේගයෙන් පිටවෙනවා નિરાයාසයෙන්ම හිස් අවකාශය තුල හිත පිහිටනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ தත්වයෙන් භාවනා කරන විට විනාඩි 45ක් 50ක් පසුවන විට හරිම નિરાයාසයි. සිත නීරසයි. සිතට ප්‍රිය නෑ. එම ස්වභාවය ඉබේම පහළ වී ඉබේම නැති වී යනවා. මේ අවස්ථාවේදී ශරීරය ගැස්සී යනවා. කය පුරහම විදුලි කොටන වේගයෙන් යම් ශක්තියක් පිට වෙනවා. ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ නිරෝගී බව දීර්ඝායුෂ ලබා වහා නිර්වාණ ධර්මය අවබෝධ වේවා. සාදු සාදු ඉතින් මේකෙත් තියෙනවා අර ඉස්සෙල්ලා ප්‍රශ්න ලියපේකනාට වැඩිය විස්තර සහිතව ලියලා මේකෙත් පේනවා ඒ ඉන්නකොට කම්පන චංචල හිතවිලි নানা ආකාර දේවල් ඇවිල්ලා යනවා ගැස් එනවා විදුලි කොටනවා වගේ දේවල් මේක මේ සතියෙන් බලපු නිසා හොඳට ඉඳුරම් ප්‍රණීත වෙච්ච නිසා සතිය දියුණු වෙච්ච නිසා පේන සතියේ ප්‍රයෝජනයක් විදිහටද පේන්නේ එහෙම නැත්නම් මේක මේ භාවනා කරන යනකොට කරන අඬදබරයක් අරියාදුවක් හිරිහරයක් කරදරයක් විදිහට පේන්නේ කියන මේ යෝගාවචර මෙලියන එක්කනාගේ මතය මෙයාගේ පොත් මම විමසා සිටිනවා කමිටිද හොඳයි. මේ මේ ලියුම තියෙන විතර විස්තර තියෙනවා. ඒ නිසා මම මම දැනගන්න කැමතියි වගේ උගාවක් විස්තර සහිතව පේනවා කම්පන චංචල නීරස ගති අකුණු විදුලි කොටනවා. මේ දකින්න එක භාවනා කරගෙන නිසා මට ලැබිච්ච ලාභයක්ද නැත්නම් මේක අරියාදුවක්ද කියන ප්‍රශ්න මම අහන්නේ. සයින්නාස වැටෙනවා මේ භාවනා සතිය දියුණුවක් කියලා. නමුත් අර බණියංක ඉන්නකුළු සයින්නාසයක ගැස්සීන එකපාරට කම්පනියක් බය වෙන ගතියක් තියෙනවා සයින්නා. ඒක තමයි ඇත්තටම මේ උපදේශයක් නොලපු යෝගාචරයේ தત્ත්වය පේන වෙලාවකට මේ හම්බ කරගත් එකක් කියලා. නමුත් හම්බ කර බලාපොරොත්තුනේ මෙහෙම දෙයක් හම්බුයි කියලා නෙවෙයි හම්බුනේ හිටිය බොහොම සුභාසින්තර දෙයක්. නමුත් හම්බ වෙලා බලනකොට මේ ඒක සමාහට කම්පන කරනවා, අභියෝග කරනවා, බය කරනවා, අනිශ්චිත කරනවා தත්ත්වයක්. අන්න ඒකට මේක ඉතින් මෙතෙන්ට අනේකමත් ලොකු දෙයක්. එක ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපි කරගෙන ආපු සීලයේ ආනිසංසනිතා සතිය ආනිසන්ත නිසා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් හැබැයි මේකේ කියලා තියෙනවා ටික වෙලා කරනකොට නැති වෙලා යනවා කියලා. මේකට අනිත් දවසේ මේක හරි මේ සතියට ලැබෙන ආනිසංශයක් එනතම මේ ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු සත්‍යයක් මේකෙදි මම නොසැලී සිටිය යුතුයි කියලා පෙර සූදානමින් ගියොත් මේක එච්චර බය වෙන දෙයක් නැහැ. ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. කමඨං සුද්ධ කරන්න ප්‍රකාශ වෙන්න ඕනේ මේක තමයි ආඩම්බරයකට ගණන් ගත්තද අවහිරයකට ගණන් ගත්තද කියලා. දෙකම වෙන්න පුළුවන්. ඒක හිතලා උත්තර දුන්නොත් උත්තර දුන්න එක ප්‍රශ්නේ ඔළුවේ දාගත්ත වෙනවා. ඒ නිසා මෙතන දිබසකින් තමයි විශ්නාන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට හැමදාම නොසිතූ දේවල් වෙනවා. නොවිරු දේවල් වෙනවා. ඒකෙන් තමයි අපි දැනගන්නේ භාවනා දිනවන්නේ නැද්ද කියලා. නොසිතූ නොවිරු දේවල් උනේ නැත්නම් ඒක තමයි මෙට්ටයි වෙනවා. ඒ කියන්නේ භාවනා කිසිම දියුණුවක් නැහැ. අන්නේ නොසිතූ නොවිරු දේවල් වෙනකොට ඒකට ලෑස්තිලා යන එක තමයි බාලදක්ෂ ව්‍යාපාරේ වගේ ලෑස්තිලා යන එක තමයි යෝගාවචරය කියන්නේ. ඒ ලෑස්තිලා ගියාට ඒක නැති වෙන්නේ නැහැ. මේක හරියට බෝවෙන රෝග තියෙන තැනකට තමන් මේ එන්නතක් කරන් යනවා වගේ. එන්නතක් කරගෙන ගිය එකන දන්නවා මට බෝ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා යන්න ඉස්සලා ගන්න එන්නතට අපි කියනවා ලෑස්තිලා යනවායි කියලා. සූදානම් ශරීරය කියලා ඔක තමයි බාලදක්ෂ ව්‍යාපාරයේ පළවෙනිම be prepared. ලෑස්තිලා ගියොත් එකක්වත් ප්‍රශ්න නෑ. හදිස්සිය වුණොත් ප්‍රශ්න. මම දෙන නිදර්ශනය තමයි මේ සුනාමිය කියන එක ජපානයේ හැම මාසයකට දෙකකම සැරයක් හැම පුරවැසියෙකුම පුරුදු කරනවා. ඉසායේ සුනාම ලකුණු අඳුරනවා. එනකොට මේ ඒගොල්ලෝ ගොඩ බිමට දුනවා. ලංකාවේ දැනගෙන හිටියේ නෑ ඒගොල්ලෝ මුහුදට දිව්වේ. දැනගෙන හිටියානම් මුල තිව්වට ගහලා පැයකට පස්සේ මේ ගාල්ලට ගෑවේ කිසි කෙනෙක් කෝල් එකක් දුන්නෙත් නෑ ගාල්ල මිනිස්සුත් අර තකතිරුකම කරන මුහුද පැත්තට ගියා ඒකල ටික වෙලා කියලා තමයි කොළඹ දිහාට ගැව්වේ. එක්කෙනෙක්වත් දන්නේ ලෑස්තිලා හිටනවා 50000 බේරෙනවා. ඒක පොඩ්ඩක් කල්ැතුව කියලා තිබුණා නම් 50000 බේරෙනවා. දැන් තියෙනවා ලාන් සිස්ටම්. දැන් දන්නවා සුනාමි කියන්නේ මොකද්ද කියලා. දැන් කියන්න බලන සුනාමියක් දීලා බලන්න කියලා කවුරුත් ඔච්චර 50000 මැරෙන්නේ නැහැ. මොකද ලෑස්තිලා යන නිසා. ඒ නිසා භාවනාවේදී අපි තපතේදී අපි පැවිද්දදී කරන මේ එකක්වත් විඳ ගන්න බැරිව නැහැ. චෝදනා කරන දෙයක් නැහැ. ලෑස්තිලා යන්න යන්න මොකද්දෝ ප්‍රතිශක්තියක් වැඩනවා. ඒකට අපි කියනවා තලතුණකම කියලා. අපි කියනවා තපස කියලා. ඒකට වෑන්න ඕකාන්තිමට මේ ලස්සන වැඩක් එතන තියෙනවා. මේ ලෑස්තිලා ගියාට මේ අකුණු නොවදිනව නෙවෙයි. ගාලල්ල. ගාලල්ල. ඊළඟට ගාලල්ල. එච්චරයි. ඉතින් ළඟ ඉන්න එකන එයා බෙහෙත් බොනවා කරන්ට් එකට බිදිරුවෙක් ගන්න ඔක්කොම. ලෑස්තිලා ගිහින් වදිනවා ගානක් නැහැ. මේක තමයි බුදුහාමුදුර අපිට දෙන ප්‍රතිශක්තිය. අපේ කිසි කෙනෙක් ඕක දෙන අපේ කියන්නේ බය නැති තැනකට ගිහිල්ලා තියලා කරදර නොවෙන්න හදලා තියලා තමයි අපේ අම්මලා තාත්තා අපි උරතල් කරන්නේ විනාශයි කරදරට දාලා බලන මොකක්වත් වෙන්නේ හැබැයි අර සූදානම් ශරීරේ ඒකට අපි කියන ප්‍රතිශක්තිය එහෙම නැත්නම් එන්නත කියන නම පාවිච්චි කරනවා අපි පොඩ්ඩක් ලෑස්තිලා යනවා මෙහෙම දෙයක් එනවා කියලා ඒක තමයි අමාරු මේ කමඨාන් සුද්ධ කරනකොට දෙන්න මීට වැඩි දෙයක් ආවත් ඔයිට වැඩි දෙයක් වුණත් ලෑස්ති කොටින්ම කාය ජීවිත දෙක নিরপেক্ষව යන මට්ටමට යන්න ඕනේ. හැබැයි ඒක උර ගෑවෙන්නේ මේ වගේ හොම්බකට රිවට් වෙන්න වැදුන් නැත්තම්. වදින්නම ඕනේ. වැදුනට පස්සේ තමයි උර ගෑ උර ගෑ බැලිමක් වෙන්නේ. එතකොටයි බුදුහාමුදුරු මේවා ගියේ කිසිම ගුරු උපදේශයක් නැතුව, කැපාරියෝ නැතුව, භාවනා මධ්‍යස්ථාන නැතුව කවුරුත් නැතුව ගියා. හිතාගත්ත මේ ජීවිතේ පරිප්පු කරනකට වැඩිය හොඳයි භාවනාවෙන් එන පරිප්පු කරන්නේ කියලා ගියා. ඒ ගොඩක්. ඒ නිසා මෑණිවරු හතර දෙනෙක්ම අපිට ඕන ওই જાතිය. ඔය ඔය කාට මදි දැන්න. කීලු මේ චරිචුරු ගාන කට්ටියට කියන්නේ තියෙන මේ මේ මේ සටනට ඔය ඔය ඔය ඔය චරිචුරු කට්ටියත් එක්ක යන්න බෑ. පුදන්න බලانے යන්න. ඒ පුදන්න බලන්න ගියාම එන්නෙත් නෑ කවුරු. මයික් එකට කතා කරන්න ඕනේ. අවසරයි සයන්නස ගිය සැරේ මට මේ උපදේශනෙම ලැබුණා සයන්න නමුත් අර කරගෙන යනකොට ඒ වෙලාව එකපාරට ගැස්සනවා අයියෝ තව මදි තව නේ බඩෙලි යන්න එන්න ඕනේ එන්නව එනවා ඒක එනවා ඒ වමනේ දාහන්න කහන්ත හැදෙන්න බඩෙලි යන්න එනවා එදාට තමයි තේරෙන්නේ මුවෙන් නොබෙන බලන් ඉන්න වෙනවා උඹලත් භාවනා කරන්න ගියාට උඹලා ඕකටද ආවේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ ඕකටද කියලා අහන්න හිතෙනවා දන්නවනම් මේ එකෙක් එන්නේ නැහැ ඒගොල්ලන්ට මේ වෙන වෙන කතාවක් කියලා රවට්ටලා ගෙනත් යන්නේ නෙවෙයි කියන මේ ආවට පස්සේ දෙනවා ප්‍රෙෂර් කුකරේට දැම්ම වගේ බුසු බුසු ගාලා තැම්බෙන්න අරනවා වහලා දානවා තැම්බෙනකොටදී යන්න දෙන්නෙත් නැහැ. එල්ලෙන්න පම මේක එළියට වැසු පට්ට ගන්නවා කියලා තම්බන එක තමයි කරන්නේ. ඕගොල්ලෝ අම්මලා තාත්තලා කවදාකවත් ඕගොල්ලෝ එහෙම තම්බන්නේ නැහැ. ඕගොල්ලන්ටත් බෑ ඕගොල්ලෝගේ දරුවා තම්බන්න. මේක එහෙම නේක දඬු අඬුව පොඩිය තියෙනවා මේකද. අල්ලගත්තට පස්සේ ඔද්දි එන්න මිරිකනවා. සෙම දාන්න මිරිකනවා. කොට්ටුයිද? ඈ? එහෙමයි සයින්ස්. ඔට්ටුයිද? ඔව්. ඔට්ටුයි කියන්නේ. ඔට්ටුයි සයින්ස්. අපි යනවා ඊගාවට. ගරුතර ස්වාමින් වහන්සේ මා ආනාපානේ වඩමි. හුස්ම රැලි කීපයක් අද්දුටු පසු බොහෝ පරයන්කවලදී ශබ්ද වේදනා කරදරයක් නොවුවද වැල නොකැඩී එන සිතුවිලි දිගේ බොහෝ විට නොදැනීම ගමන් ගනී. මෙම සිතුවිලි බොහෝ විට ටෙලි නාට්‍ය චිත්‍රපටි ජවනිකා මෙන් එක දිගට ගමන් ගනී. ෂණයකට සතිය පැමිණ සිතුවිලි දිගේ යන බව මතක් කර දුන් පසු මට මා ගැනම කලකිරේ. විටක උපහාසයක් පහළ වේ. වැල නොකැඩී එන සිතුවිලි දිගේ නොදැනීම යාම නවත්වා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිර්වාණය අත්වේවා. ඔව් ඒ කියන උපහාසයයි මේ ඒකට කියන්නේ සංවේගය කියන වචනේ සරුවචනාංශයේ ඒක වේගයක්. ඒ නිසා හිතවිලි ආවේ නැත්නම් ওই සංවේගෙ ඉන්නේ නැහැ. හිතවිලට ඇවිල්ලත් බෙන්ඩ අරන්ඩ මේ නිශ්චල නිර්මල තන තියේදී මේ ക്ഷേමයේ තියේදී අපේ හිත කොච්චරක් අර නරකට අදිනවද කියලා. මගේ හිතට ඉඩ දුන්නොත් යන්නෙම කෙලෙසට. ඒක දිහා බලන කියන්නේ මේ වේ හිතට මම කියත හැකිද මගේ කියත හැකිද මගේ ආත්මේ කියත හැකිද. නිසා ඒක පෙන්නලා දීලත් ඒ තියෙද්දි මේ අසුචියට අදින බල්ලෙක් වාගේ මේ හිත අදින බව තව තව අදින්න අරින්න. දීලා බලන ඉන්න මෙච්චර ලස්සන මේ ධර්මයේ තියෙනවා සතියේ තියෙනවා නික්ලේශී තන තියෙනවා ඒ තියෙද්දි අදින හැටි. එතකොට මේ හිත වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා අහන්න බලන්න. නැත්නම් කාගේ සුභ සිද්ධියද කියලා. එහෙව් එකටද මම කියන්නේ කියලා. ඒකද මගේ කියාගන්නේ. ඒකද මගේ ආත්මය කියන්නේ. ඒක ඒකෙම්ම ඒකෙම්ම කරවිල වෙනකම් කියලා වචනේ තියෙන්නේ. ඒකෙම්ම හෙම්බත් වෙනකම් යන්න දෙන්න ඕනේ. හිතට කියනවා මෙන්න පිරිසුත්තන්න තියෙනවා. අපිට ඒක ෂුවර් නැත්තම් සත්‍යයෙන් බලපන්. මෙන්න තියෙනවා කක්කා. ඒ ජීවිත බලන 175කටත් වැඩිය තමයි 99කටත් වැඩිය කක්කවට අදින හැටි කාගේ න්‍යාය පත්‍රයේද? කාගේ සුභසිද්ධියටද? මේ ඔක්කොම කෙරුවට පස්සේ දැන් මේකට අපි වග කියන්නත් එපා. දැන් මම කෙරුවා කියලා. ඊට කොච්චර ලේසිද මේ හිත මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. සයම් කිසි කෙනෙක් කියනවා මේ හිත මම මගේ මගේ ආත්මේ නෙවෙයි කියලා උන්දත් එක්ක ඇසුරු කරන්නත් එපා. අසත්පුරුසයි. අසත් ධර්මයි. කාට හරි කියන්න පුළුවන් නම් මෙහෙම හිතක් කියලා එකක් තියෙනවා. ඒක වැඩිම මිච්ඡාපණ හිතං චිත්තං කියලා කියන්නේ පාපියෝනම් තතෝ කරේ. හොරෙක් හොරෙකුට කරන දඬුවම කරනවා. අපරාධකාරයෙක් අපරාධිකරණ දඬුම කරනවා. යන්නේම කක්කාවටනේ. එතකොට කාටවත් උපසේස් දෙන්න තරම් හිත දෙන්නේ මේ මගේ හිත මෙච්චරම කඩප්පුලි නොකෑමනක් දහපතුරා වලත්ත හිතක් නම් මම කාටවත් කොහෙද උපදෙස් දෙන්නේ? හැබැයි ඊට පස්සේ කියන්නේ මේක වෙන කඩප්පුලි වලප්ප හිත නොකෑමන හිත තමයි ඒක මගේ නෙවෙයි. පුතේන අපිට දීලා තියෙනවා කියන්නේ මම නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. ඒකලත් හොඳ නරක දෙක දෙන්නේ ආද යන්නේ දානකටම තමයි. යන්නෙම නරකෙට. ඒ නිසා අපි ප්‍රසිද්ධියේ කියමු. ඔව්. මිටි තනින් වතුර බැස යේ. හිත ගියොත් යන්නේ නරකටම තමයි. ඒකීෙදිත් මෙච්චර ලෝකේ නරකට යද්දි මෙච්චර මගේ හිත කඩප්පුලි වෙද්දිත් බුදුහාමුදුරු කියපු තැන චිත්තක්ෂණයකට තියන්න පුළුවන්. ඒක තමයි අපේ වීර වික්‍රම ගතිය. පුළුවන් තරම් බලන්න අර ඉන්න චිත්තක්ෂණය දෙකක් කරගන්න තුනක් කරන්න එහෙව් වෙන මිනිසෙක් ළඟ හිඟාකක හරි ඉන්නේ. එච්චර තමයි අපිට කරන්න. ඒ නිසා මේකට ඕම යන්න. ඕකෙන්ම කරවිල වෙන්න අරින්න වැඩි. ඊළඟ කියන්නේ මේ මිනිස්සයා මේ මිනිස්සයා කියන්න බෑ ඉතින් ඌට ඒකා කියන්නත් බෑ මොකා කියනවද මන් දන්නේ. මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්ම නෙමෙයි ඉතින් කවුරු හරි අහන්න බලන්න මේ කියන දේ විරුද්ධ වෙනවද කියලා. මෙහෙව් හිතට මම කියාගෙන මොන්න කරදරයක්ද මේ කරන්නේ කියලා. ඒක යාය ඔප්පු කරනකම් යන්නම අරින්න. බල්ලෙක් කක්කටියක් කන්න හදන වෙලාවේ ලණුවෙන් ඇදලා නතර කරන්න පුළුවන් නමුත් ශිෂ්ටාචාර කරත හැකියි. ලණුව කඩාගත්ත ගමන් ආය යන්නේ ඔතන තමයි. ලණුව තියෙනකන් මාත්‍යරත් ලැජ්ජයි බල්ලටත් ලැජ්ජ නැහැ. අර කක්කටිය කෑවේ නැත්නම් ඉඹලා හරි ආවේ නැත්නම් ඉසේකක්වත් තියනලු බල්ලන්. කිල කෙරුවත් ඒට ඉසේකක් ඕනේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉසේකක්ම හරි බල්ලා ඉන්න ඕනේ. ඉතින් හරි ලැජ්ජයි මේ අසුචි කනවා දඟන මහත්තයා ලණුවෙන් අල්ලගෙන ඉන්නවා. ලනුව කඩා ගත්තාම බල්ලා දන්නවා මේක මේ මාත්‍යරත් ලැජ්ජයි මරත් ලැජ්ජයි කියලා නෑ. හිත හප්පන් අපේ හිත. ඒකට අයිතිවාසිකම් කියන කාර තමයි බුදුහාමුදුරුවෝ නම්බු නාමයක් දෙනවා පුත්තජනයයි කිය. පුත්තක් පුත්තක් කිය. පෙන්නලා දෙන. ඔය යන්න අරින්න. ඒකට නෙවෙයි ලැජ්ජබයි කියන්නේ. ඒක තමයි පෙන්නලා දෙන්න ඕනේ. ලේ පිට කපන්න තියෙන ඕනේ. ඔන්න ඉඩ දුන්නොත් උඹ යන තැන. මේ මේ ලස්සන තැනක් පෙන්නලා අපි විකල්පයක් පෙන්නලා මේ කතා කරන්නේ. මෙන්න තියෙනවා සත්‍ය මෙන්න තියෙනවා බුද්ධානුස්සතිය මෙන්න තියෙන ධම්මානුස්සතිය. ඒතියෙදි මේකට යන හැඩේ නිසා මම නම් මයි කිසිම ඕනකමක් නැහැ. මම පතන්නෙත් නැහැ. ඉතිලොට යන්න එපා. මම කිය යද්දි ඒකට ඔප්පු කරලා පෙන්නන්න අරින්න. මේව කොච්චරක් අනර්ථයේ පිණිස අහේනිය පිණිස දුක පිණිස පිටලා තියෙනවද කියලා. ඉතින් ඒකට මම කියාගන්න එක පිළිබඳව සලකා බලන්න. හතරවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්ස මා gederadit නිතිපතා උදේ සවස ආනාපාන සති භාවනාවේ යෙදෙන කෙනෙක්මි. gederadi පාවිච්චි කරන කුඩා පුටුව මෙහිදීද ඒ සඳහා භාවිතා කරමි. එනමුත් මීට ඉහත මා මෙහිදී සහභාගී වූ භාවනා වැඩමුළු දෙකෙහිදීත් මෙවරත් ආනාපාන සති භාවනාවේ යෙදී ටික වේලාවක් ගතවන විට මගේ දකුණු පස ඇලපතෙහි දැරිය නොහැකි තරම් වේදනාවක් ඇති වී භාවනාව කරගෙන යාමට බාධා ඇතිවේ. gederදී කිසි විටක මෙම తත්වය ඇති නොවේ. අද දින සක්මන් භාවනාව කරගෙන යන විට පයට තියෙන හොඳින් යොමු වූ පසු පයට හිත හොඳින් යොමු වූ පසු කොඳු නාරටියේ පහළ කොටසේ ඇට එකිනෙක ගැටෙන හඬත් ඉන්පසු බෙල්ලේ පසුපස ඇට එකිනෙක ගැටෙන හඬත් දැනුනි. එසේ දැනි සුළු වේලාවකින් පර්යංකයේදී ඇතිවෙන දකුණුපස ඇලපතෙහි ඇතිවන තද වේදනාව නැවතත් සක්මනේදීද දැනෙන්නට විය. ඔබ වහන්සේගෙන් ඊතා ගෞරව පෙරදරිව විමසා සිටින්නේ මේ සඳහා මා කළ යුතු කුමක්දයි කරුණාවෙන් මාහට පහදා දෙන ලෙසයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා මේ ජීවිතයේදීම වහවහා නිවන්සු අත්පත් වේවායි පතමි. සාදු සාදු. ඉතින් මේ කොඳු ඇටපෙලේ තියෙන මේ ඇලපති වේදනාව සහ කොඳු ඇටපෙලේ ඉහළ පහළ වේදනාව එනකොට මේක සතිය තියෙන මේක සතිය මෙහෙමයි කියන්නේ. ඒ තියෙන සතිය තියෙනවද නැද්ද කියන එක වාර්තා වෙලා තියෙනවනම් හරි. වාර්තා වෙලා නැහැ. මේ වේදනාව දැනෙන වෙලාවේ කොඳු වැඩ බෙලේ චර්චර ගන්න වෙලාවේ බෙල්ල චර්චර ගන්නවා මේ සතියෙන්ද මේ බලහන් ඉන්නේ නැද්ද කියලා කැමසිට මේ ප්‍රශ්න සාකච්ඡාවට ගැනීම සඳහා කට උත්තරක් දෙන්න පුඩු පුටු ගාපු එකන. ඒ වෙලාවේ සතිය තියෙන වෙලාවක් කියලාද හිතන්නේ නැති වෙලාවක් කියලා. ඈ? සතිය තියෙනවා. එච්චරයි. ඊට පස්සේ ඔయిత වැඩි අමාරුවක් ආවත් එන් කරන්න දෙයක් නැහැ. හොඳට භාවනා දිනුනොට ඔయిత වැඩි අමාරු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න. සතිය තියෙනවා අපි දිනුමු. අම්මා බර දුනාට කරන්න දෙන්නේ නැහැ. මේ සතිය තියෙනවනම් ඊට පස්සේ කේන්ද්‍රි ගන්න එපා. කොයිද වැඩි කේන්ද්‍රි ගන්න වෙල දේවල් වෙලා තියෙනවනම් කේන්ද්‍රි ගන්න නැහැනේ. මේ භාවනාව යනකොට සතිය තියෙනවනම් ඉන් එහාට ආය ආය නෑ මේ හෙට්ටුවක් නෑ සතිය තියෙනවනම් ඒ තත්ත්වයටදී අරගෙන ඒකයි. ඒ නිසා තව දුරටත් ඊතුරු යලපතෙත් වේදනාවක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කව තැන් තැන් වල කොඳුයට වෙල පහළ වේවා කියලා ප්‍රාර්ථනා. මොකද ඒ තියෙන තියෙන සතියනේ. ඉතින් මෙච්චර අමාරුවේ මේ වැදගත් අමුද්ද ගෙටාවු වෙලාවේ නැකත හොඳ නැහැ ආපු පැත්ත හොඳ නැහැ කියලා නිකන් හරක් හම්බ වෙන හරකයි අං බලන්න යන්න එපා. මේක මේ සතියේ තියෙන වෙලාවේ ආපු එකක්. මේක තියෙනවා හොඳටම සතියේ තිබුණා කියලා විශ්වාස නම් අය අහන්න එපා ප්‍රශ්න. මේක තව දුරටත් දිනු කරගන්නේ කොහොමද කියලා කතරයි බලන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය අවසර ස්වාමින් වහන්සේ ඊයේ උදේ පර්යංක භාවනාව කරගෙන යාමේදී විනාඩි 45ක් පමණ ඇඟේ වේදනා ගෙන දුන් බැවින් සිත එකඟ කර ගැනීමට හෝ ආනාපාන සති භාවනාව කිරීමට නුපුළුවන් විය. එහෙත් මට නිතර ඇඟ නිදහස්ය නිදහස්ය යන්න මෙනෙහි කල විට ඇඟ සැහැල්ලු වී සිත සැහැල්ලු වී පුදුමාකාර සැනසෙල්ලක් නිදහසක් සැහැල්ලුවක් දැනිනි. ඒ සුවය ඊතා කෙටිය. තත්පර ගානක් දැයි කීමට නොතේරේ. ජීවිතයේ මෙතෙක් කිසිදා නුදුටු සැනසෙල්ලක් ලැබුණා. ඊයේ දවසේ ඒ ගැන විටින් විට මතක් විය. නැවත තවමත් ඒ తත්වය උදා වූයේ නැත. මින්පසු භාවනාව කෙරේ තද බැඳීමක් ඇති විය. නිතර භාවනා කිරීමට සිත් විය. අද පරයන්කේ සිටින විට පිටේ කැක්කුම නිතර ඒම නිසා එය කෙරෙහි මෙනෙහි කරා මිස ආනාපාන භාවනාව කිරීමට නුපුළුවන් විය. වේදනා දෙස බලා වේදනාව මෙනෙහි කළා පමණි. ආනාපාන භාවනාව කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්මයේදීම උතුම් නිවන්සුව ප්‍රාර්ථනා කරමු. මේකෙදිත් වෙලා තියෙන්නේ මේ කොහෙදෝ නැති ආනාපානත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වන්න හදනවා. මේ වේදනාවත් එක්ක සතිය පවත්වන්න පුළුවන් නම් ඔය අපහසුකම තියේදී මේ සතිය පිළිබඳ ඇත්තටම කියවිලා නැහැ මට පේන විදිහට උත්සාහ කරලා තියෙනවා විශේෂයෙන්ම දෙවෙනි පරියන්ක කියන වේදනාවත් එක්ක සතිය පවත්වා අපිට මේ සතිය පවත්වන අරමුණ මොකක් වුණත් සතිය වර්ධනයක් නම් සිදු වෙන්නේ මම අම්මට කිව්වා වගේ වේදනාව තියෙන වෙලාවේ සතිය තියෙනවා නම් ආනපාන නැති වුණා කියලා පශ්චාත්තාප වෙනවයි කියන එක මේක මේ මොඩකම කියන්නේ ඕකට තමයි තියෙන එක බලන ඒකේ අගගේ අරකගේ කරලා ඒක සමාදන් වෙනව වෙනුවට කොහෙන්දෝ අදහසක් කරන කෙනා මට මේ මෛත්‍රී ගෞතම සම්බුද්ධ ශාසනේ තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයට අඬනවා නිමේ gediy පිටින් කා කැල්ල ගැඩුවගේ ශාසනේ තියෙනවා අනේ මට මෛත්‍රී බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ නේ කියලා ආවු නැති එකක් ගැන හිතනවා ඒ නිසා මම හිතන්නේ අපි තුන් සැරයක් විතර මතක් කරා මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ 100 100ක් භාවනා හරියි වේදනාව තියෙනකොට වේදනාව දන්නවනම් සතියෙන් තියෙනවනම් මේ භාවනා ඉවරයි. මේ නොලැබිච්ච එකකට අඬන එක තමයි කාමේ කියන්නේ. ඉතින් මයින් අහනවා මට පොඩ්ඩක් කාමේ පොඩ්ඩක් හොයලා ගෙනත් දෙන්න කියලා. ඒ සුපර් මාකට් එකේවත් ගන්න නෑ කාමේ. ඒ නිසා මේ පැහැදිලි කරගන්න මෙච්චර ලස්සනට මේ සතිය ඇවිල්ලා අපිට ආධාර කරද්දි මේ හිත එකඟ වුණේ නෑ. ආනපාන උනේ නැහැ කියලා කණපින්දම් ගහන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ මේ සතිය පුළුවන් තරම් ගෙට ගෙවද්ද ගන්න වේදනාවේ හරි ගමන්නේ සද්දේ හරි ගමන්නේ හිතවිල්ල හරි ගමන්නේ ඉරියව්වේ හරි ගමන්නේ ආනපානේ හරි ගමන්නේ තියෙන තාක්කල් සතිය මිසක්ක සතියට ගොදුරු වෙච්ච අරමුණ විශේෂයෙන් සලකන එක තමයි සමතේ හැටි. විපස්සනා කරන්නේ අරමුණ මොකක් වුණත් සතිය දිකට පැවැත්මේ වැඩිවීමක් වෙනවනම් මේ සඳහා කරන්න තියෙන උපරිම අනුග්‍රහ කරන්න. ඒ නිසා අනපනේ එවිලා හොයලා කනපින්දම් ගහන්න එපා, අඬන්න එපා. මේ වේදනාවේ වෙනදට වැඩි ඉන්න පුළුවන් ගතිය ලියවිලා තියෙනවා මම හිතනවා මම එහෙම හිතන එක හරි කියලා. ඒකට තමයි සාදු කියන්නේ. ඒ නිසා භවනා ක්‍රමේ හරි මේ ඒතරම් ලස්සන භවනා අනුග්‍රහ ලැබෙන වෙලාවේදී අනවශ්‍ය නීවරණ ඔළුවේ දාගන්න එපා. ඒ යන පාරටම අනුග්‍රහ කරන එක තමයි කරන්න ඕනේ. 6වෙනි ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. මට කලක සිට ලොකුම අපහසුතාවයක්ව තිබූ මදුරුවන්ගෙන් සහ කුහුඹුවන්ගෙන් අපහසුතාවය ස්වාමින් වහන්සේ දුන් පළමු කමටහනෙන්ම නැති වුණා. කමටහනේ නෙවෙයි දැල් ගහලා තියෙන නැත්නම් මොන කමටහන. නිව්වට හරි සෑහෙන වියදම් ඔය තිබ්බා. මම මේ ස්ථානයට පැමිණියේ මේ වතාවේමයි. මට සක්මන් භාවනාව කර පරයන්ක භාවනාව මම සක්මන් භාවනාව කර පරයන්ක භාවනාවට වාඩි වෙනවා. මම මෙතන වාඩි වෙලා ඉන්නවා සිතාගෙන මුළු ශරීරයටම සිත හිස සිට පාදය දක්වා බලාගෙන යනවා. මෙලෙස දෙතුන් වරක් කරනවා. ඊට පසුව මම බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය සමා කරගෙන බුද්ධ රත්නයට ජීවිතේ පූජා කරමි පූජා වේවා යන ලෙස ත්‍රිවිධ රත්නයටම කරනවා. ඊට පසුව අරහං ගුණයට අයිති කාරණා ටික කිය කියා අරහං ආදී ඉන්පසු බුදු ගුණ 9 මුල සිට අගට අග සිට මුලට කියනවා. ඉතිපිසෝ ගාවතාවත් කියනවා. පසුව නැවත වරක් අරහං ගුණයට අයත් දේ කියනවා. අරහං ආදී යන වශයෙන් තුන්වරක් කියනවා. ඊට පසුව මම ආශ්වාස ප්‍රශ්වාස බලනවා. මෙසේ බලාගෙන විනාඩි 20ක් පමණ යන විට පපුවේ නාසයේ පමණක් දැනීම තියෙනවා. මෙසේ කරගෙන යන විට දැනීම නැතුව යනවා. නැවත එනවා. ඊට පසුව මට ඉරියව් මාරු කිරීමට හිතක් එනවා. මාරු කළ විට මුලදී වගේම ආශ්වාසය සහ ප්‍රශ්වාසය දැනෙනවා. දිගටම කරගෙන යාම සඳහා උපදේශක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. විනා වෙන්න එපා. සාදු කියන මිසක් අයකට hina වෙන්න. <laughs> මේක එක වාක්‍යයක් ලියවිලා තියෙනවා මම ඒකටම අවධානය යොමු කරන්න ලැස්ති මේ ඉරියව් මාරු කරලා පස්සෙත් මේව තහන පාන දාන්න පුළුවන්. ඒක ටිකක් ගොරෝසු වෙලා තියෙයි. නමුත් බලන්න එතකොට මේ ඉරියව මාරු කරන්න ඉස්සෙල්ලා සහ ඉරියව මාරු කරාට පස්සේ සතිය නම් හිත තියෙන්නේ. ඉරියව මාරු කිරීමෙන් කිසිම වැරද්දක් වෙලා නැහැ. කිසිම කෙලෙසයක් ඇවිල්ලත් නැහැ. වැරද්දක් වෙලත් නැහැ. ඒ නිසා අරමුණ සතියේ තියෙනවා. නැත්නම් සතම සති ආනපන සතියේ තියෙන ඊපස්සේ ආනපන නැති වෙනවා ආයෙමතු වෙනවා. ඒ පුරාවට සතියේ පැවැත්මක් තියෙනවා නම් ආනපන තියෙනවා නැති වෙන වෙනම කතාවක්. කිසි බාධාවක් නැහැ චිත්ත ප්‍රවෘත්තියේ පිරිසිදුයි. ඒ නිසා ඒ වගේ ගත්තට පස්සේ බලන්න මේ මොන දේවල් වෙනස් වුණත් ඉරියව් වෙනස් වුණත් අරමුණ තියෙනව නැහැ වුණත් සද්දයක් ආවත් වේදනාවක් ආවත් අර ගත්ත සති ධාරාව කම්බිය විදින කෙනෙක් වගේ බැලන්ස් කරන සම්බර කරන යන්න ඉගෙන ගන්නවා නම් එච්ච තමයි භාවනාව කියන්නේ. ඒක කවදාකවත් මේ ඉල්ලුවට හම්බ වෙන්නේ වැටි වැටි පුරුදු කරන්න ඕනේ. පුස් බයිසිකල පදිනකොට ඒ කෙනාව පය පිම තියන්නේ නැතුව බයිසිකල් එක පදින්න පුරුදු වෙන්න වගේ. ඒකට යම් ජවයක් ආවට පස්සේ නම් ඉබේම බයිසිකල කෙලින් හිටිනවා. ආධුනිකයව අඩු වේගකින් පුරුදු කරන්නේ. ඒකට හැම වෙලාවෙම එක කකුල් දෙක බිම තියන්න ඕනේ. නැත්නම් තීට්ටෙන් කවුරු හරි අල්ලන්න ඕනේ. නමුත් යම් ප්‍රමාණයකට ගියාට පස්සේ බයිසිකල් එකම පුරුදු වෙනවා ඇඟට. ඒ නිසා මේකමයි ක්‍රමය. වෙන මොකක්වත් නැහැ. හොඳට බණ්ඩේ ඉරියව් වෙනස් කරාට පොඩි හැල හැප්පීමකට ලකුණට සතිය කැඩෙන්නේ නැහැ. ආනපන තිබුණත් නැති වුණත් පොඩි හැල හැප්පීමකට යොමු කරාට සතිය කැඩෙන්නේ නැහැ කියන අන්නේ විශ්වාසය ඇති කිරීම සඳහා විශ්වාසයට වැඩිම සඳහා කරන්න පුළුවන් අනුග්‍රහයක් කරන්න ওই වෙලාවේදී ටිකක් ගැම්ම ගන්න හිමීට සිද්ධ වෙන්නේ. ගැම්ම ගත්තට පස්සේ ඔය කරපු ආයෝජනයේ පිළිඳ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ නිසා ওই විදිහටම දිගට කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. හත්වෙනි ප්‍රශ්නය ටිකක් දිග විස්තර සහිත ප්‍රශ්නයක් මම කියවන්න ඉක්මනට. අතිපූජනීය වන්දනීය ගරු ස්වාමින් වහන්සේ මා මාස කිහිපයකට පමණ පෙර සිට ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දී භාවනාව කරගෙන යන අයෙක්මි. මීට පෙරද භාවනා කරගෙන යන අතරතුර මාහට පැමිණි ගැටලු ඔබ වහන්සේට ඊමේල් මාර්ගයෙන් යොමුකොට निराකරණය කරගෙන භාවනා කරගෙන යමි. පසුගිය දින දෙක තුන අතරදී භාවනා කරගෙන යන විට පැමිණි ගැටලු निराකරණය කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. භාවනා ආරමුණ. මා පළමු කොට ඉඳගෙන සිටින ඉරියව්වට සිත ස්ථාපනය කරමි. ඉන්පසුව ආශ්වාස ප්‍රශ්වාස වෙත සිත යොමුකොට ආනාපාන සතිය මූලික කර්මස්ථානය ලෙසගෙන භාවනා කරගෙන යමි. ආශ්වාස හා ප්‍රශ්වාස නාසිකාග්‍රයේ කෙළවර වැඩි ඉහළට යන අතර ආකාරයත් පහළට යන ආකාරයත් ඒ වායේ මුලමැද හා අග අගත් නිරීක්ෂණය කරමි. ඒ වායේ දිග හා කෙටි බවද නිරීක්ෂණය කරමි. ආශ්වාසය හා ප්‍රශ්වාසයට හිත යොමුකොට විනාඩි 10ක් 15ක් අතර පමණ කාලයකදී හුස්ම සංසිඳී කය නොදැනෙන තත්වයකට පත්වේ. අත්දැකීම් කය නොදැනී ගිය පසු තව දුරටත් සතිය පවත්වා සිටීමේදී කයේ කම්පන චංචල හටගනී. මුලදී මෙම කම්පන චංචල වඩා වේගයෙන් සිදුවද දැන් කම්පන චංචල සිදුවීමේ වේගය අඩුය. මින් පෙර මේ අවස්ථාවටපත් වූ විට තවත් සතිය පවත්වාගෙන යාමේදී භාවනා නිමිත්තක් නොමැතිවද සතිය පැවැත්වෙන අයුරු අත්විඳ තිබේ. එනමුත් පසුගිය දින දෙක තුනදී ශරීරයේ කම්පන චංචල හටගෙන ඒවා අඩු වී ගිය පසු කුමක් වූවේදයි සිතාගත නොහැකි නොහැකිසේ තබ්ද නින්දක් වැනි තත්වයකට පත්වේ. මෙය දිගින් දිගටම අත්විඳ බැවින් මෙය නින්දක් දැයි निराකරණය කර ගැනීමේ අභිලාෂයෙන් දිගින් දිගටම සතිය පවත්වා ගැනීමට බැලුවද කයේ කම්පන චංචල ඇති වී ඒවා අඩු වී මේ తত্ত্বය නැවත නැවතත් මුහුණ මුහුණෙන් දෙමි. කොපමණ උත්සාහ කළත් මේ தത്വයට පත්වන හැරවුම් ලක්ෂය මා තව හඳුනාගත් මට තව හඳුනාගත නොහැකිය. භාවනාව ආරම්භ කළ විනාඩි 30ක් පමණ කාලයක් ගිය විට නැවත අරමුණට අවදි වේ. බොහෝ දුරට මෙම අරමුණ වනුයේ මේ නිද්‍රෝපගත තත්වයට පත්වන හැරමුම් ලක්ෂ්‍ය හඳුනා ගන්න යැයි කලින් තිබූ සිතුවිල්ලයි. නමුත් එය මේ අවස්ථාවේදී නොහැකි වුණා යයි සිතේ කනගාටුවක් ඇතිවේ. මෙම අවස්ථාව පැහැදිලි කර දී භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නීය ආරක්ෂාව රැකවරණය ලැබේවා. මේකදී කියනවා අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ Tamanට අවශ්‍ය කරලා තියෙන මේ දන්න තැන ඉඳලා චිත්ත ප්‍රවෘත්ති නොදන්න තැනට වෙනවා. අපි කියන ඔය හැරවුම් ලක්ෂය කියලා පාවිච්චි කර තියෙන වචන නැත්තම් නින්දට වැටෙනවා. ඒක දැක ගන්නා සුළුයෙන් භාවනා කරන්න කරන්න කරන්න හිත ක්‍රමසහ විදි හයන හොයනවා ඔකට. කායෙන් ඇව්වත් හරියන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න කවදාකවත් මේ ජීවිත යන්ත්‍රේ පවත්න්න බෑ දැනෙන දේ නොදැනෙන දේට සාපේක්ෂව තමයි ගමන ගෙනියන්නේ. ප්‍රොජෙක්ටර් එකකින් චිත්‍රපටයක් පෙන්නකොට 50ක් අපි අන්ධකාරයේ ඉන්නේ. අන්ධකාරයේ ඉනවා ආලෝකේනවා. අන්ධකාරයේ ඉනවා ආලෝ ඒ ඒ ඒ ප්‍රක්ෂේපණ වේගය නිසා තමයි අපිට මේ පුද්ගලයේ ක්‍රියා කරන ගතියක් පේන්න තියෙන්නේ. චරණ චිත්‍රයක් වඩටපත් වෙන්නේ ඒ අන්ධකාරය. අන්ධකාරය පේන්නේ නැති වෙන තමයි ගමන යන්නේ. ඒකට කියනවා දෘෂ්ටියේ පැවැත්ම කියලා අපි විද්‍යාව ගන්නකොට දෘෂ්ටි පැවැත්ම නිසා ආලෝකයේ චිත්තකින් කතාව හැදෙනවා. ඒ අතරමැද යටිපහුවෙන අන්ධකාරය පේන්නේ නැහැ. අන්න වගේ මේ භාවනා කරන හැම වෙලාවකම නැති හැම වෙලාවකම හුස්ම සම්පූර්ණ නැති තැනට ගිහිල්ලා තමයි එන්නේ. අපිට ඒක අහුවෙන්න අපිට පේන්නේ හුස්ම පැවැත්මක් තියෙනවා වගේ. නමුත් ප්‍රශ්වාසය ඉවරලා ආශ්වාසය ඉඳලා 100%ක්ම අපි නොදැන තැනට ගිහිල්ලා එන්නේ. ඒක අහුවෙන්නේ මොකද අපේ සතිය එච්චර තාම තියුණු වෙලා නැහැ. නමුත් අර දීර්ඝ වශයෙන් අපි මොකද්දෝ දන්නේ නැත් තැනකට ගිහිල්ලා අවදි වෙනකොට තීරණ පටන් ගන්නවා. දැන් මම දන්නා තැනක ඉතර නොදන්නා තැනකට ගියා. ඒව වාල්ලන්න බෑ නේද නොදන්න තැන ඉඳලා දන්න තැන ආපුවම මම දන්නවා දැන් ඉඳලා තියෙන නොදන්න තැනක් කියලා. ඒක එහෙමම ਸਰවඥාන්සි දේශනා කරනවා. එතකොට තේරෙනවා කවදද මම දන්න තැන ඉඳලා නොදන්න තැනට යන්නේ කියලා. එතන තියෙන බීතිකාවක්. අපි මේ නොදන්න දේට තියෙන බය, නියෝෆෝබියා කියලා එකට කියනවා. එහෙම නැත්නම් fear of unknown කියලා කියනවා. නොදන්න දේට බය නිසා තමයි මුළු ජීවිතේම අපි මේ මේ බොරු බයකට ගත කරන නිසා දුරදන්නේ ලෑස්තිලා යන්න ඔය ඔය කියන හැරවුණු ලක්ෂය බලන්න. එතකොට ඒ අපි මෙතෙක් කල් තියුණු බය තමයි අපිට දැක් ගන්න හම්බෙන්නේ. බයර තමයි කෙලස් කියලා කියන්නේ. ඒ නිසා මේක ඔය තියෙන භාවනාව හරිම සෙල්ලක්කාරයි. හරිම නව නිර්මාණශීලී. ස්වයං නිර්මාණය කරන දෙයක්. නැවත හොයන්න ඕන දේ දන්න හැරවුම් ලක්ෂ්‍ය ගන්න තියෙන ඕක දක්කන්න ආසුරු දිගටම භාවනා කරන්න. ඒ එතකොට ඒකට අවශ්‍ය දැනුම අතින් අපි දෙන්නේගේ වෙනසක් නැහැ කියලා සර්වඥ ප්‍රකාශ කරනවා. මේකට නම් යන්න ඕනේ. ඒ යන්න ඕන තැන හොයා ගැනීමේ ක්‍රමසාවිදි අතර මිනිස්සු අතර වෙනසක් නැහැ. හැම කෙනාටම හොයන්න ඕන දේ මේකයි කියලා දන්නවා ඒක හම්බ වෙනවා. සැන්නට සම්භවී කියලා අපි සාමාන්‍යයෙන් මේ මේක වචන කියනවා. ඒ නිසා ඕකමයි ක්‍රමේ. ඕකෙදී කිසි කෙනෙකුගේ උපදෙස් ඉල්ලන්න එපා. කිසි කෙනෙක්ගේ ක්‍රමවේද හදන්න යන්න එපා. සියල්ලටම මට පුළුවන්කම තියෙනවා. බුදුහාමරණ කරන දේ කරලා දිනනවා. මට දැනගන්න තියෙන හැරවුම් ලක්ෂ්‍ය හොයන එකයි. ඒකට දැක ගන්න අසලුව අවදීන් භාවනා කරන්න. ඒ අවදි භාවයේම විශාල ආධ්‍යාත්මයක් කියලා හිතා ගන්න. අටවන ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ මම සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනා වඩන්නෙමි. සක්මන් භාවනාව කරන්නට හැදුවත් එයට සිත යොමු කරන්නට අපහසු විය. මෙය අත්හැරදා නමාමි බුද්ධං යන ගාතාව කියමින් සක්මන් කළෙමි. මෙයින් ක්‍රමයෙන් සිත එකඟ වන බව වැටහුණි. දැන් මං එම ගාතාවේ තේරුමට සිත යොමු කරන්නට විය. ටික කලකින් මට නොදැනුවත්වම බුදුගුණ මෙත්තා හා අසුබය මෙනෙහි කරනවා කරන බව වැටහුණි. මේ මෙනෙහි කිරීමෙන් මේ කය අවසාන වශයෙන් මිනි පෙට්ටියටම ගියේය. මම දැන් යොදන්නේ මේ ක්‍රමයයි. එය සුදුසුද යන්න ඊතා කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට ශාන්ත සුවයත් වේ. මේ ගමනේදී සතිය පිළිබඳ බුද්ධානුස්සතියදී මරණානුස්සතියදී සතියේ වැඩිමක්ද වෙලා තියෙන්නේ නැද්ද කියන එක මේ වචන තුල හැංගිලා තියෙනවා. ඒක නිසා මම අහන්න කැමතියි මේ මොන සමීකරණේ පාවිච්චි කරත් මොන ව්‍යාකරණේ මොන ප්‍රමේය පාවිච්චි කරත් තමන්ගේ අවදිභාවය කරන දෙයට එළඹ සිටි ගතිය සතිය වැඩිවීමක්ද වෙලා තියෙන්නේ නැතිවීමක්ද වෙලා තියෙන්නේ කියලා මේ වචන වල කියවිලා නැහැ. කැමැති දෙයක නා ඒක පිළිබඳව තමන්ගේ මතය හෙලි කරන්න. සම්මාස මට මේ සතිය වැඩෙනවා. ඉතින් දැන් මං ඒකෙන් ඊට පස්සේ අසුබේ මම බිම දිගා වෙලා මෙනෙහි කරනවා. මේ ස්කෙලිටන් එක හැමම මෙනෙහි කරනවා. ඇහෙන්නේ නැහැ. කතා කරාට අපිට ඇහෙන්නේ මම සතිය මට වැඩෙනවා. මම ඊට පස්සේ හැමදාම නෙමෙයි මේ බිම දිගා වෙලා අත පය අත දිග ඇරලා මේ ස්කෙලිටන් එක මම හැම ජොයින්ට් එකක්ම මෙනෙහි කරනවා. එතකොට මට කොහමදත් මිනිත්තු 45ක් විතර ඉන්න පුළුවන්. මට වැඩක් නැහැ. මට ජොයින්ට් ඕනෙත් නැහැ, ඉන්න ඕනෙත් නැහැ. මං කියන්නේ මේ ප්‍රයත්න හරහා තමන්ගේ අවදි භාවයේ තම වර්තමානට එළඹ සිටි ගතිය අප්‍රමාදයේ වැඩිවීමක් වෙනවා කියලාද කියන්නේ? එහෙමයි ස්වාමීනි. මේ භාවනා තියෙන එච්චර සතිපට්ඨානෙ විතරයි. ඔකට මානසපංශති ගන්නවද, වරණානුසුති ගන්නවද, බුද්ධානුසුති ගන්නවද, ජොයින්ට් බලනවද ඕන එකක් කරගන්න. එහෙම. සතියේ වර්ධනයක් වැඩි වෙලා තියෙන එකට අනුග්‍රහ කරන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. සතියේ තියෙන ස්වභාවයේ තමයි ඔය නන්නත්තර අරමුණු තියේදී එකට ගොනුව ගෙනත් දෙනවා. ඒකට කියනවා ඒකෝදි භාවය කියලා. මේ බුද්ධාංශ ටිකක් කරනවා, මරණාංශ ටිකක් කරනවා, අසුබි ටිකක් කරනවා කියන එක තාමත් මේ නන්නත්තරයි. ඔය සතිය හරිනම් ඔක ඒකෝදි භාවයට ඒකාග්‍ර භාවයට ගේනවා. එන්නේ සතිය ගෙනත් දෙන පාරට නිසින්ින්ද වැඩෙන්න නම් අපි සතිය නිතර වැඩෙන්න දෙයක් පාටපත් කරගත්තට පස්සේ ඔක පුනීලකට දාපු කවගේ එමෙහිට එමෙහිට එමෙහිට කොඩු වෙනා මේකෙන් වඩාත්ම සාක්කාර්යක්ෂම ආරමුණ මතුවේ. සෝ යන පාර හරි සතිය වැඩන තාක්කල් වැඩනවා කියන විශ්වාසය තියෙන තාක නිසා මේ හැම විස්තරයෙන් පිටිපස්සේ බලන සතිය ධාරාව අඛණ්ඩව යනවනම් සතිය ඉතරහට මේ භාවනාවට අවශ්‍ය විනය අවශ්‍ය කරන හික්මීම ආරම්භ දෙනවා. ඒ නිසා ඕක හරි ඒක ගත්තට පස්සේ සතියේ නංගුවා ගත්තට පස්සේ ඊට වැඩි වේලාවක් ඒක දිගේ තියෙන බවට අනුග්‍රහ කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. නම වෙන ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. අද දින උදෑසන පරයන්ක භාවනාව සිදු කිරීමේදී පෙර දිනවලට වඩා සිත පැහැදිලි වූ අතර ආනාපානය පැහැදිලිව නොකඩවා පැය භාගයකට වඩා බැලීමට හැකිවිය. බාහිර අරමුණු අල්පවිය. කලවා වේදනාව මගින් වෙනදා තිබූ අපහසුවද නොතිබිනි. ආනාපානයේ මුල මැද අග බැලීම ඉතා පහසු විය. හුස්ම ආරම්භක මොහොත මුලද අවසන් මොහොත අග ලෙසද ඒ අතර දිගු පරාසය මැද ලෙසද ගතිමි. හුස්ම පිටවීමද එසේම බැලිමි. හුස්ම ගැනීමට හා පිටවීමට පෙරහා පසු පරතරයද පැහැදිලිය. එහෙත් බොහෝ විට ආරම්භය හෝ අවසානය බොඳ විය. බොඳ වූ ස්වභාවයක් ඇත. වඩාත්ම අවසානය එසේය. අවසන් වූ පසු ඒ බව දැනගත්තද එම මොහොත නොදකින බවක් ඇත. මෙය පෑන් නිරක් ඇඳ ඇඳි විට මෙන් පෑන තබන මොහොත මුල පෑන ගන්න මොහොත අග ඒ අතර ඉර මැද ලෙස පැහැදිලිව දැකගත හැකිද ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව සහ නිර්වාණය පතමි ඔය වගේ බලනකොට තමයි පේනවා කොහොමඩක්වත් මේ අඛණ්ඩ භාවයක් නැහැ හැම වෙලාවෙම ඛණ්ඩ ගතියක් තියෙන පෑන තියෙනකොට අපි කොලේ ඇවිදිනවා පෑන තියෙනවා ගන්නවා තියෙනවා ගන්නවා කියලා නැත්නම් ඇඟිලි දෙකට නූලක් අල්ලගෙන ඇදගෙන යනවා නූලේ තින්ත තියෙන තාක්කල් ඇදෙන නූලේ තින්ත ගෑවෙනවා ඇඟිලි ඈත් කළ නූල ඇද්දොත් ගෑවෙන්නේ නැහැ මේ වගේ යනකොට මේක ඒකාන් ඒකාකාර පවතින එකක් කියන එක තමයි මේ භවයේ කියන මුලාව නමුත් එහෙම එකක් නෑ මේක තියෙන්නේ කඩ කඩ කෑලි ගොඩක් තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දන්න මේ කඩ කඩ කෑලි බලන්න අතරමැද බලන්න අපේ හිත බයයි නිසා බුදුරජාණන්සවට දෙන උපක්‍රමය තමයි පේන කඩේට නැති නැති පේන කෑලි දෙන්නක හොඳටම බලන්න කියනවා. හොඳට බලනකොට පේනවා හැම කෑල්ලක්ම 100%ක්ම ඉවරලා තමයි ඊගාව කෑල්ලට කොට වෙන්නේ අතරමැද තියෙන හිස්තන. ඒකට යෝගාවචරයට තියෙනවා මෙතෙන්දි හුස්ම ගන්න බැරුව යනවා, බය වෙනවා, ක්ලාන්ත වෙනවා. නමුත් හරියට කමඨාන සුද්ධ වුණොත් දැන් දැන් භාවනා ඉදිරියට යන්න හදන්නේ. මම දන්න දේ හරහා නොදන්න දේට යන්න හදන්නේ. දන්න දේට සාපේක්ෂව නොදන්න දේ පේනවා. මෙන්න මේක දැක ගන්න සුරුව බලනකොට ඉතින් නොදන්න එකේ දැනගන්න ක්‍රමයක් නැහැ නේ. මොකුත් නැතිකම තමයි තියෙන්නේ. නැත් යෝගාවචරය දන්නේ මේ දන්න දේ බලලා දන්න දේ දිගපල්ලා බලපෙකරන නොදන්න දේ අල්ලන හැටි අපේ හිත වැඩ කරලා නැහැ. ඉතින් ඒකට කියනවා මේ වෙන ඒ කොළොන්නාවේ අර ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේනමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ඒට කිට්ටුවේ තියෙන පිස්සන් කොටුවේ බානකට එන්න කිව්වලු. ඊචාන්ද හරි බයලු පිස්සන්. ඉතින් එනම් වාක් මේ කලබල හාමුදුර දැන් වැඩ තියෙන හාමුදුර කෙනෙක් ඉතින් බණ වෙලාවටමලු යන්නේ දා පිස්සන් කොටුව නිසා කලින් ගියාලු වැඩි බයට. යනකොට සංවිධායකව නැල්ලු. පිස්සෙත් දෙකම කරන ඉනෝ ඉනෝ මෙහෙන මෙහෙන මෙහෙන කියලා කතා කරා. ස්වාමීන් වහන්සේ වෙවුලලා හිටියලු. ඊට පස්සේ කවලු මේ භාග පිටියට කන තියාගන්නයි කියලා. මිනිසාන්ට වයසයි. ඉතින් කන තියාගෙන පිස පිටිපස්සෙන් කන තියාගෙන ඉන්නවලු දැන්. සාංශ පොඩ්ඩක් හොඳ කරන තමුසෙට කියේ කන තියාගෙන තියෙනවා කන කිව්වා. කරගන්න දෙයක් නැතුළු අහුන කන තියාගෙන හිටියලු පිස්සත් කන තියාගෙන ඉන්නවලු. ඊට පස්සේ කිව්වලු මේ වසම මේ මහැරලා කිව්වලු වසම දැන් මොනවත් ඇහෙන්නේ නැහැ නේ. තමුසෙට මේ විනාඩි දෙකට ඉන්න බෑ. මම දැන් සුමානයක් අහන මොකුත් නැහැ. අහන <laughs> මොකුත් ඇහෙන්නේ නැහැ. ඒක තමයි භාවනාව. පිටිර කන්නේ මොකුත් ඇහෙන්නේ නැහැ. අනුසෙට විනාඩි දෙක නැතිනවා. ඒකෝට සංවිධායක කියලා බලන්න ස්වාමීන් වහන්සේ කනට තියාගෙන ඉන්නවලු. අනේ සමාහයන ස්වාමීන් වහන්සේ කිව්වලු බණට මොනවා කිව්වද කියලා මට ආම්තුගේ. අපිත් මේ භාවනාදී gedara ගෙනියන්න මොනවද හොයන්න ගියාට ඔය හිතන බලන්න භාවනාවට අවධානය යොමු වෙච්ච දවසේ තමයි තේරෙන්නේ අපි තාම ඉපදිලාවත් නැති ලදරුව. ඒක අහුවෙන දෙයක් නැහැ. අපි නෑ හැරවුම් ලක්ෂ්‍ය හොයනවා නැති දේ හොයනවා තියෙන දෙයට අපි සක්විති තමයි. බුදුරජාණන්සේ තියෙන දේ හරහා නැති තැනට කියන්නේ කියලා පස්සේ අපි අනාතයි දැරි ගහිලා යනවා. ඒක බලමුත් නැති බව තේරුම් ගන්න. ඒක තමයි ශූන්‍යතාවය කියන්නේ. මුකුත් නැහැ. මේ මොකුත් නැතිව දන්න මිනිහා ඔක්කොම දන්නේ කාගේ. ඌ කියල්ලේ ලල්ලා කාටවත් අතේ. භාවනා කරද්දී ඔව් හරි ගියාද? ඔව් මොනවද දැක්කේ? ගියාල්ලේ ලල්ලා. කියන්න දෙයක් නැහැ නේ. ඉතින් මොනවද දැකින්නේ නැහැ නේ භාවනේ වුණාට. වද මොනවද දකින්නේ? ශූන්‍යතාව කියන්නේ උකට තමයි. ඒ නිසා මේ ලෝක මේ සාසනේ භාවනා කරලා 84000කට වැඩිය නිවන් දැකලා තියෙනවා. එක එක්කත් පාටියක් දාලා නැහැ. මෙච්චර අමාරු කෘත්‍ය සම්පාදනය පාටි දාන්න බෑ. මොකද හම් වෙන්නේ නැහැ. හම් වෙනකන් හිතනකන් භාවනාව නැහැ. තියෙනදී සීරම ඉවරකම් බලන්න බලනකොට මොකොත් නෑ. ඔව් බුදුහාමුදුරු දරගම් හ්ම් මොකක් කියන්නේ බුදුරණන් හ්ම් මේක කිව්වොත් එහෙම එයිද භාවනාවට කට්ටිය. පටන් ගන්න ඕන කිව්වොත් එහෙම අපි ගෙනියන්න දන්නේ භාවන මෙතෙන් කිය. මේගොල්ලෝ දැන් කහ පාට තියෙයි, රතු පාට තියෙයි, වැලක් වගේ තියෙයි, ඉනිමගක් වගේ එකක් තියෙයි, රත්තරන් ඉතින් ඔක්කොමලා ගෙදරින් එනකොට මොකද්ද අරගෙන ඉන්නේ. මොකවත් නැහැ. බුදුරජාණන් කියනවා තියෙන ඔක්කොම කෙලෙස් මම බලට පෙන්නන කෙලෙස් නැති තැන. ඉතින් කහ පාටද කියලා නා හ්ම් නිල් පාට හ්ම් රතු පාට හ්ම් දිග හැඩ හ්ම් ඒක ඔව් කියන්නෙත් නෑ නෑ කියන්නෙත් නෑ හ්ම් ඉතින් නිසා ඉතින් මොන උත්තර දෙන්නේ ඉතින් ඕකට බලන බැල්මම තමයි නිවන කියන්නේ. ඔය මුකුත් නැති තැන ඒ නින්දට වැටෙන තැන ඒ හැරවුණු ලක්ෂේ දිහා බලානින්න ඉඳිල්ලම මානසික නැහැ. ඒක අමානුෂිකයි. මේ ඉන්ද්‍රියන්ට අහු වෙන එකක් නෙවෙයි. හැබැයි එතන 100 100ක් යොමු කරගෙන ඉන්නකොට පේනවා සංසාරේ කරලා නැහැ මේ වැඩේ. සංසාරේ අල්ලලා තියෙන මේ දිගපල්ල තියෙන උස බහත තියෙන දේවල් එක්ක නටන නැටිල්ලක් නේ. ඒ දේවල් තියෙන්නේ නැති එකක්වත් නැති අවකාශයක. ඒ නිසා දේවල් ගෙවම් කරන්න. ඔකට යනකොට පෙනේ මොකද්ද ප්‍රයත්නයක් තියෙනවා. හැබැයි ලැබෙන ප්‍රතිඵලය මොකක්වත් නැහැ. ඒ කියන්නේ අසහනයක් නැහැ, දුකක් නැහැ, කරදරයක් නැහැ. නමුත් අපිට ඒක පාළුවක් වෙලා දැන්. අපිට මේ යමක් තියෙන එක හොඳයි, something is better than nothing කියලා මොන හරි හොයන. එනිසා මේකට හිත යොමු වුණත් ඒකමත් ලොකු මේ වැඩමුළුවේ ජයග්‍රහණයක්. ඒකට මේ හිත තියාන වෙන කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නැතුව තියෙන හැමදේම කෙලෙස්. මේ නැති භාවයට මගේ හිත යොමු වෙලා තිනවා. බලාගෙන ඉඳ හරියට දැක්කා වගේ. ඒතකොට තේරෙන්නේ මේක කාලයට අහු වෙන්නේ නැහැ, දේශයට අහු වෙන්නේ නැහැ, කාලයට දේශයට අහු වෙන්නේ තියෙන දේ ඔක්කොම කෙලෙස්. මෙන්න මේකට අවධානය යොමු කරගෙන ඉන්න එකයි තියෙන්නේ. තියෙනවා නම් කෙලෙස් දේවල් බලන්න ඒක වෙනස් ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒක පරණ කර්ම වලට එන කෙලෙස්. දේවල්, දේවල් ඉවර වෙච්ච තැන තියෙනවා අද්ද්‍රව්‍ය කියලා එකක්. එහෙම නැත්නම් ඒ සඳහා කරන වැඩේට කියනවා අකිරිය කියලා. ක්‍රියාවක් නෙවෙයි ඒක තියෙන්නේ බලානින්ම බලාන ඉඳිල්ලම වටිනවා. දැන් දිගට බලන්න කියනවා අර පිස්සා කියපේක තමයි කියන්නේ. කන තියෙනවා. ආගෙන ඉන්නවා. මොනක්වත් පේන්නේ නැහැ නේ උපාදකම. තමුසේ මේ ඔය පොඩ්ඩක් කරලා කියනවා පේන්නේ කියලා. මම මේ සුමාන දෙකක් බලනවා මටත් පේන්නේ ඔය තියෙනවා කනගේ. ඔය දැන් කමටන් සුද්ධ කරනවා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය වන්දනීය පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කලක සිට ආනාපාන සතිය වඩමි. මෙහිදී ආනාපානයේ ඊතා සියුම්ව සුමටව ඊටාම සුකුමාලව දැනෙන අතර ඇතුළු වීම පිටවීම කියා අරමුණු කිරීමටද අපහසු බැවින් දනිමි දනිමි යනුවෙන් අරමුණු කරමි. මෙහිදී නාසාග්‍රයේ ගැටෙන තැනම සිත යොමු කරගෙන සිටින අතර ඊතා පහසු බවක් හා ඒ පහසුව තුලින් ආලෝක සංඥාවක් දැනේ. මේ ආලෝක සංඥාවේ බොහෝ වේලා සිටිය හැකිය. මෙසේ සිටින විට මෙම తত্ত্বය මෙතරම් මට සිලිටු පහසු සුන්දර නම් නිවන මොනතරම් ප්‍රණීතදයි සිතනිමි. නිවන නැතිවාට මේ తত্ত্বය හොඳටම සෑහීමට ප්‍රණානවත්යයි සිතේ. එසේම තවත් විටක වේදනාවද දැනේ. සතියද ඊටා හොඳින් පවතී. භාවනාව ඉදිරියට වඩාගෙන යාමට උපදෙස් ලබා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අති උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. සාදු සාදු. මේ විදිහට ඉන්න ඉන්න පැතුවත් නැතත් වෙන්න ඕනේ වෙනවා. දැන්සේ සඳහන් කරන කොච්චර දේවල් පැතුවත් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. නකෝපණිතම්බික්කවේ ඉච්ඡේව පත්තබ. ඔය පැතු ප්‍රාර්ථනා පමණ දේවල් වෙන්නේ. ඒකට කුසලයේ තියෙනවා තමයි සිද්ධ වෙන්නේ. කුසලයේ තියෙනවා නම් පැතුවේ නැතත් වෙනවා. දැන් මේ කෙලෙස් සියුම් වෙනකොට ඔහම නම් ඔක නැත්තටම නැති වෙන කොච්චර සැපද කියලා හිතාගන්න ඕක තමයි නිවන කියන්නේ. මොන සුකුමාර සියුම් තත්ත්වයට යනකොට මට මේ තරම් ස්පාසු වෙන තත්ත්වයක් කියනවනම් මොනවත්ක්ම නැත්තන්ට යන්න. ඒකට පතන්න බෑ. මොකද මොනවත්ක්ම නැත්තන අපි ද්වේෂ කරන තැන. ඒවත් මේ වැඩි කරගෙන කරගෙන යන්න යන්න කස කැවෙන්න කැවෙන්න යන්නේ එතෙන් තමයි. එතකොට තේරෙන පටන් ගන්නවා අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා. හැබැයි දැන් ඉතින් ලෙස්සන්න පටන් අරගත්ත දැන් ඉතින් යූරයාන මිනිහා ලෙස්සන්න ගත්තාම ගඟට වැටලා තමයි නතර වෙන්නේ. නිසා ඔකට අංගිලි ගහන්න යන්න එපා. ඕම දිගට කරන්න. කරනකොට කරනකොට ඒ සිවුම් භාවයේ එන්න එන්න එන්න එන්න වැඩි වෙන්න වැඩි වෙන්න ගෙවන් වීම වැඩි වෙන්න වැඩි වෙන්න පුදුමාකාර ඝර්ෂණයක් නැති මේ එහෙම නැත්නම් ඒ කවිපදේ මට හැම වෙලාවෙම මතක නැති වෙනවපා මේ සීමාවල් නැති වැටකට ඉම් නැති අපේම අපේම අපේ ලොක් ඒ ඔක්කොම සීමාවල් තියෙන යමක් තියෙන තැනක විතරයි. දේවල් ගෙවෙනවයි කියලා කියන්නේ සීමා වැට කඩලු මාටිආදා මොකක්වත් නැත් තැනකට යනවා. හැබැයි ඉතින් අප අප්සෙට් එක වෙලා සිට ඉතින් යනකොට මම යන්නේ නැති වෙනවා. පාටියක් දාගන්න. ඉතින් ඒකකොට ඉතින් ඉන්සපීගා ප්‍රශ්නට. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්න තුනම ප්‍රශ්න නෙමෙයි වාර්තාවල් අත්දැකීම් මම ඉක්මනට කියවන්නම්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පෙර දින මාහට දිගටම භාවනා කරගෙන යන ලෙස පැවසූ ලෙසටම දිගටම ඒකායන අරමුණෙන් භාවනා කළෙමි. ඊයේ රාත්‍රියේ ඔබ වහන්සේ දෙසූ ධර්මදේශනය මාහට මාහටම දෙසූ දහමක් මෙන් දැනුනි. වටහා ගතිමි. බුදුවන ඔබ වහන්සේගේ අනුශාසනය බුදු වදන්මයි සිතමින් ඇසුවෙමි. දැන් මගේ සිතට එන අරමුණු දෙස මා හොඳින් බලමි. ඒ සැනින් මා ඒවා තණ්හාව ආශාවයයි මොහොතින් හඳුනමි. සිත දුරදිග නොයයි එවිට. වරක් ඊතා තදින් අමනාප කෙනෙකු සමග රණ්ඩු වුනිමි. මා සිහියෙන් සිටියෙමි. අවසානයේ ඒ සැනින් මා ඒ ද්වේෂය ඉවරයි නේද සිටුවෙමි. නැවත කිසිවිට එසේ සිදු නොවිය. gedara gos පැමිණියෙමි. ඔවුන් සුවපත් වේවායි සිටුවෙමි. කිසිවිට මා හුස්ප පිළිබඳ දැනීම අත් නොහලෙමි. දැන් අද දින උදේ කිසිඳු චකිතයක් ආයාසයක් නොමැතිව ඊතා සැහැල්ලුවෙන් හුස්ම රැල්ලේ පමණක්ම සිත පවතී. ශරීරයේ හුස්ම ඉවතට ඇදී යන විට සැහැල්ලුවෙන් සිත ගමන් කරන්නට මෙන් හදයි. විටක හුස්ම ගැනීමත් ආසාවක් දැයි සිත අත්හැරීමට සිතමි. එවිට ශරීරයේ බැහැරට සැහැල්ලුවෙන් මේ සිත ඇදී යන බවක් දැනියයි. ශබ්දවලදී සියුම් ශබ්ද ළඟින් ඇසී අන්තිමට එයද ඇසෙන නෑසෙනසේය. ආසනයෙන් නැගිරි සිටීමට අවශ්‍යයි සිතුනද එකපාරට එය කළ නොහැක. සිහිය නැති වී සිටියාක් මෙන් මදක් නැවත ශාරීරිය පනගැන්විය යුතුයසේය. සාමාන්‍යයෙන් සිටින විටදී මගේ සිතුවිලි පිළිබඳ පැහැදිලි අවබෝධයක් මට දැනේ. හොරෙන් හෝ නොදැනී සිතුවිලි නොයේ. මා තව දුරටත් භාවනා කරමි. ඔබ වහන්සේ කල්යාණ මිත්‍ර ගරුතර ස්වාමින් වහන්සේ අනුශාසනා කරන මෙන් නිල්ලමි. ඔබ වහන්සේට මතු බුදු බව පතනසේ. සාදු සාදු. බය දැන් සෑහෙන්න බය. බුදු මේ එදා ඉතල දවසේ දීප උපදේශයම තමයි තියෙන්නේ. මේ පාර හරිය කියන විශ්වාසය ඇති කරගන්න දිගට යන්න. පේන්නේ එකම දේ වෙනවා වගේ. නමුත් එකම දේ නෙමෙයි. ඒක පුදුමාකාර ගැඹුරකට යනවා. ඒක නොදැනෙන තරමකට ওই කාලය ගියාට පස්සේ තේරෙන පටන් ගන්න. ඒ නිසා මේකමයි දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඒකට ඔయిత වැඩිය දේවල් කට්‍යත් එක්ක හදා බෙදා ගන්න හිතන් හිතෙනවා. මොකද අපි පටන් ගන්නකොට මේ මොකක් කියලා හිතාන පටන් ගත්තේ භාවනාව. දැන් යන්න යන්න භාවනා ගැම්ම ගන්න ගන්න අපි අපේ පටන් ගත්ත මනෝ විකාරේ නැත්නම් හිතලුව සාපේක්ෂව සිද්ධ වෙන දේ ආධුනිකයට කියලා දෙන්න හිතෙනවා. කිසිම ආධුනිකෙ පිළිගන්න ලෑස්ති නෑ. එයාට ඒ පව් ගෙවෙනකම් කර්ම ගෙවෙනකම් පරිප්පුව කනකම් ඉතින් කරනවා. කරලා කරලා කරලා දිගට කෙළුවොත් ඔය වගේ සිවුම් තැනකට එනවා. ඒ නිසා දිගට කරගෙන යන එක තමයි උපදේශය. ඊළඟ එකක් වார்த்தාවක් ගරු ස්වාමින් වහන්සේ පසුගිය වසර 6 තුල වරින් වර ආනාපාන සතිය පුරුදු කර ඇත. මේ දක්වා ප්‍රධාන අත්දැකීම් දෙකක් ලැබුවෙමි. පළවන අත්දැකීම මූලික අරමුණේ බොහෝ වේලා වාර 8ක් 10ක් පමණ සිහිය පිහිටුවීමේ හැකියාව උපයාගත් පසු එකිනෙකට වෙනස් විචිත්‍රවත් තොරතුරු රාශියක් දැකීමේ හැකියාව වැඩි වේ. බාහිරට සිත යාම අඩුවේ. මෙහිදී ඊතා කාර්යක්ෂම සතියක් වැඩ කරයි. දෙවන අත්දැකීම. මූලික අරමුණ පවා අමතක කොට නිසල්මනේ බලා සිටි විට සිතුවිලි වේදනා කායික අරමුණු සියල්ල සමග සමගියෙන් හවුලේ ජීවත් විය හැකි බව පෙනේ. මෙවිට සියලු අරමුණු ගැනත් මම ගැනත් පුදුමාකාර කරුණාවක් පහළ වේ. එවැනි වේලාවට ආත්මතියක් දැනෙන්නේම නැත. නිදිමත නැත. විනිශ්චය කිරීම හෝ පසුතැවීම කිසිවක් මතක් නොවේ. කිසිම අරමුණක් පිළිබඳ වගකීම් විරහිතව නිකම්ම පැත්තකට වී බලා සිටිමි. මෙය අරමුණු නොදැනී සිටින අවස්ථාවක් නොවුනද සියලු අරමුණුම පෙනෙන ගමන්ම මම විවේකයෙන් සිටිමි. මේ දෙවන අත්දැකීමේදීද ප්‍රබල සතියක් ඇති අතර එය කාර්යක්ෂම නැත. මට කිරීමට වැඩක් නැති නිසා මනසට වෙහෙසක් නැත. මේ දක්වා ইহත ප්‍රධාන අත්දැකීම් දෙක මාරුවෙන් මාරුවට පසු කරමින් යමි. විශේෂ කැමැති අකමැති බවක් නැත. නමුත් එක අරමුණක සිහිය පිහිටවීමට උත්සාහ කිරීම පටන් ගන්නා සමහර අවස්ථාවන් වල මද ආතතිගත පහළ ආතතිගති පහළ වේ. භාවනා කරන විට අමතක වූ සමහර අවස්ථාවල එම ආතතිය ඉබේම දුරු වී මේ තාක්ලද උපදෙස් ධර්මදේශනා පැහැදිලි කිරීම අනුව භාවනාව දිගටම කරගෙන යා හැකිය. ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසෙයි. ඒ කට්ටිය ඒවත් එන්නේ ගියාට පස්සේ කරන්න තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙකට හිත දාන්න. කිසිම අදාළ නැති දෙයකට කට දාන්න යන්නත් එපා, හොට දාන්න යන්නත් එපා. ඒකල අරසා කරලා දෙන්න මේ භාවනාවට නිසින්ින්ද යන්න. අපිට ඒක අනුග්‍රහ කරන්න දෙන්නේ නැත්නම් මේ කතාවමයි වෙන මොකක්වත් නැහැ. එනිසා සම්මා වාචා ධම්මීවා කතා හරියව තුන්හි බව කරනවා නම් ධම්ම කතා කරන්න නැත්නම් පැත්තකටලා ඉන්න. ක්‍රියාවලත් බලන්න යැපෙන්න ඕනේ මූලික අවශ්‍යතාවයන් සඳහා ක්‍රියා කරන්න. මේ අතිශෝක්තියට සුඛෝභෝගීත්වයට මේ අනුන් කරනවට රැල්ලට අහුවෙලා අමන තකතිරුකම් කරන්න බෑ. ඒකට ඒව භාවනාවෙන් හදන්න බෑ. ඒවා සීලෙන් හදලා දෙන්න ඕනේ. මේ දැනුමේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පය තුලින් සම්මා වාචා සම්මා කම්මන්ත හදන්න. ඒකට ආජීවී නිකම්ම හැදෙනවා. ඒ ටික භාවනාවෙන් ඉල්ලන්න එපා. ඒක භාවනාවෙන් කෙරෙන්නේ නැහැ. ඒකට අනුග්‍රහ කරන්න. ඒකට මේකත් ගැම්ම කනවා. අවසන් අත්දැකීම ගෞරවනීය ස්වාමින් වහන්සේ දිනෙන් දින මූලික අරමුණේ සිහිය පිහිටුවීමේ වාර ගණන වැඩි වේ. ආනාපාන වාර 6ක් 8ක් පමණද වම දකුණ වාර 10ක් 12ක් පමණද එක දිගටම දකිමි. ලියා නිම කළ නොහැකි තරම් විස්තර රාශියක් දකිමි. කීපයක් පහත පරිදිය. උදාහරණය. ආනාපානයේදී ආස්වාශය වම්නාස් කුහරයේ මැද බිත්තියේ වැඩි ඉහළට ඇදෙන බවත් ප්‍රශ්වාසය එම ස්ථානයේම උණුසුම්ව වැඩි පහළට ඇදෙන බවත්. තවද ආනාපාන රැලි නාඩි වැටෙන්නාක් මෙන් පෙළට ගැස්සෙමින් එහා මෙහා ගමන් කිරීමත් ආදියයි. උදාහරණය සක්මනේදී. විලුඹේ සිට මහපට ඇඟිලි තුඩු දක්වා එක පෙළට පිළිවලින් රළු ගති පෙළක් දැනී යාමත් විටක මුළු පතුලේම රළු ගති රාශියක් පිළිවෙලින් පිළිවෙලක් නැතුව තනින් තන දැනී යාමත් ආදියයි. බොහෝ විට සිතුවිලි නිසා සිත පිටපණි. සද්ද වලින් බාධා නැත. වේදනා ඉවසිය හැක. වාඩි වී නිකම්ම බලා සිටි විටද ජීවත් වන බවට සලකුණු රාශියක් දැනේ. කිහිපයක් පාත පරිදිය. උඩුකය නාඩි වේගයට අනුව ගැහිම, ඉරියව්ව අස්ථාවර වී පැද්දීම, කායික වේදනා මතුවී අතුරුදහන් වීම, සිතන බවක්, සිතීමට සැරසෙන බවක් ආදිය සිත තුල පොරකන බව වැඩිපුරම දැනෙන්නේ මෙයයි. ইহත පරිදි නිකම්ම බලා සිටින විට මතුවන ඕනෑම අරමුණක අන්තර්ගතය හඳුනා ගැනීමටත් පෙරම ඒවා නැත්තටම ඇති වී ගොස් හමාරය. ඒවායින් සිත ඇතුළත කම්පන තරංග නිකුත් කර නැති වී ගොස් හඳුනාගත නොහැකි අන්දමන්ද ප්‍රදේශයක් මත පතිත වේ. නැවත කුමන හෝ අරමුණකින් මතුවන කම්පන තරංගයකින් හෝ දෙකකින් එම ප්‍රදේශය නැවතත් paludu වේ. එම කාලපරාසය තත්පරයක් දෙකක් පමණ නිසා විස්තර සොයාගත නොහැක. මීට පෙර භාවනා වැඩසටහන් වලදීද මෙවැනි අත්දැකීම් ලැබුවෙමි. දැනට විමසීමට ගැටලුවක් නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ආදු සාදු සාදු. අපේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. මේ උදේ එළිය හොඳයිද? ආ. පේනවද? පේනවා ස්වාමීන් වහන්සේ. මම එතන තියෙන අන්ධකාරම තැන වාඩි වෙලා කියලා පේනවයි කියනවා. මෙතනද? ඔව් උතනත් පොඩ්ඩක් ඉදරට ආව නම් එතන එළිය තියෙනවා. මේ අනෝම තමයි හදන්නේ ඔප්ටිෂියන්. ඔහොම වෙච්චාම පේනවාද කියලා බලන්න කියන පොතක බලන්න කියන පිටිපස්සෙන් එන ආලෝකයට මේ පැත්ත ඇදලා වාඩි වෙනකොට ඕඩියන්ස් එකක් පේනවා. හෙට හෙට වාඩි. නෑ අනෝ මගේ ලකුණු කැපෙන්නේ. ඔප්ටිෂන් කෙනෙක් වෙච්චා මේ ඇසේ පෙනීම පිළිබඳව පොඩ්ඩක් හරි අන්ධකාරය ගිහිල්ලා අර පුටුව සකස් කරලා දීලා අතන හිටියට මෙතන අලිපන්දියට හරක් කියලා. මේ මේ පැත්තට හැරිලා මේ දෙපැත්තෙන් පේන විදිහට වාඩිලා පොඩ්ඩක් කියලා ඉස්සරහට ආවනම් මම මේ බනින්නේ කියව කියන එක කරන්නේ නෙවෙයි. කාටද බය? ඈ? පුළුවන් හතර දෙන්නේ. මොකක්ද හදන්නේ? ආ. මේ බැනුම් අහකට පස්සේ තේරෙනවා. මේ කන්නඩියක් විකුණ ගත්ත හැකි ස්වාමීන් වහන්සේ මම කන්නඩි බිස්නස් එක වැටෙනවා මගෙන් දෙකක් කියවුනොත් එහෙම දැන් ඉතින් ඔය මේ එක එක කන එකක් නෑ ඔය කාර්ය කඩේට ඊට පස්සේ. ඒ මේ තරම් මේ ආලෝකය පිළිබඳ දෙයක් දන්නේ නැණි මේ තියෙන අන්ධකාරන වරමනස තල්ලු කරලා මේ කොහොම බිත්ති පැත්තට රිලවුන්ට ප්‍රශ්න කියවනවා. පැත්තට හරවන්න ඕනේ. මේ එළිය තියෙද්දි පිටර දාන්න කිකිලියක් තිබ්බා වගේ. නේ නේ මම මම එන මට බයින්න පුළුවන් නෑ මම මම කැමති එක කරනවා කියලා මට ඕන කරලා තියෙන්නේ මේ පැත්තට ඇරිලා. මේ පැත්තත් බලහන මේ පැත්තත් බලහන ඔඩියන්ස් එකකට තෝල්කයා ඉන්න එපා. මේ පැත්ත උසාවිය දිහා බලන්න. මම හිතුව උසාවිය බලන්න. ඔව් මාව දිහා බලන්න. ආනේ මට තාරිම ආසාවක් තිබ්බා. උදේම දැක ගන්න කීයක් තටි මේ මූණ. හොඳයි සියුම් දෙනාටම තියෙනවා. මේ මම අද උදේ වරු භාවනා කරලා මෛත්‍රී භාවනාව වැඩුවා. මේ මේ මට අද තමයි දැනුනේ ඇත්තටම මේ මේ මෛත්‍රිය මේ අද තමයි වැඩුණේ කියලා මේ ඒ කියන්නේ මට හරි සත්‍යෝ ගැන අමූතම කරුණාවක් ඇති වුණා. මේ ඉතින් මම එහෙම මේ දස දිසාවට මෙහෙම මෛත්‍රී වඩලා පස්සේ ඇස්සරලා බැලුවා. එතකොට මට මේ වනාන්තරේම හරිල සුන්දරත්වයක් දැක්කා. මේ ඉරාව් එහෙම හරි අමුතුම සුන්දරත්වයක් ඒකේ තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් කවුරු හරි අර භාවනා කරන කට්ටිය දිහා බලුවත් මට හරිය නිකන් දයාබරකමක් සෙනෙහබරකමක් මේ හිත මේ මට හරි ඇඟටත් හරි ලොකු ශක්තියක් වගේ තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මට මේ දැනගන්න ඕනි මේ ඔබ වහන්සේගෙන් මෛත්‍රී භාවනාව කරන්නේ මේ සමාධිමත් සිතකින්ද නැත්නම් මේ ඔච්චරකල් කරා මේ වචන ගොඩකට විතරයි මම යොමු වුනේ කියලා ඒක සමාධිමත් හිතකින්ද මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියන එක. මයික් එකට කතා කරන්න තාම දන්නේ නැහැ. ඉතින් අහගෙන ඉන්නේ මිනිසුන් ඉතින් කන නෙවෙයි වෙනත් එකක් දාගෙන අහගෙන ඉන්නවා මොකද්ද කියන්නේ කියලා. හැබැයි මට නම් ඇහුණා හැබැයි කොහොමද. කට්ටියට ඇහෙනවද කියන්නේ ටික. සවිංගස මේ මෛත්‍රී භාවනාව කරන්න ඕනේ සමාහිත හිතකින්ද මේ කියන එක මම කියන දේ අන සතිය වඩනකොට ඔක්කොම වෙනවා මේගොල්ලන් මේ අරන බණන් අන් වඩන් දාන්න ඕනේ සතිය ගත්තාම ඉතරට බුද්ධානුස්සතියයි මෛත්‍රියයි කායගත සීරම සිද්ධ වෙනවා සතිය හැදුවට පස්සේ කොණ්ඩේ ජීන් මිනිහට දැහැර බැඳ හැකියි සතියේ නැතුව මොක කරන්න ගියත් ඔය ඔක්කොම භාග දැනුමක් තියෙන්නේ. ඒ නිසා බය නැතුව ඕන එකෙකුට කෑන පිරිමේ බෞද්ධ අබෞද්ධ කැමැති ඕන කෙනෙකුට ඇති සතිය වඩන්න ඒක සති සතික්වහම් බිකවේ සබ්බතිකම් වදාමි. හැම තැනදීම අපේක්ෂා කරන්නේ. නමුත් මේ සතිය ලැබෙන ආනිසංස දැන් මෛත්‍රියට දීලායි කතා කරන්නේ. කවුරක්වත් හිතන්නේ මේ සතිය වඩනකොට ඒ කරුණාවක් කරනවා මෛත්‍රියක් කරනවා මුචාවක් කරනවා උපේක්ෂාවක් කරනවා හතර බ්‍රහ්ම විහරණ වෙන්න උගෝතනේ දන්නේ මොකද ඒ කට්ටිය හිතන්නේ ඒ ඥාන ඥාන රමිත ස්වාංශේ කියන ඥානපෝනික සාන්තිමේ සතියෙන් වැඩෙන හැම ಗುಣධර්මයකම සතිය නම නොකිය වෙන නමක් කියනද පුදුම ආශාවක් වෙන සතිය ගැන කවදාකවත් හිටනක් කරගන්නේ නැහැ කියලා. සතිය ගැන ඒ තරම්ම ගුණවත් දෙයක්. එයා තමයි ඔක්කොම කරන්නේ. හැබැයි මේ ස්තුතිය දෙන්නේ මෛත්‍රියට. ස්තුතිය දෙන්නේ බුද්ධ අනුසතියට. ස්තුතිය දෙන්නේ කරුණාවට. ඒ කියන්නේ අපේ තියෙන මේ මහසෝනා වගේ ඉස්සරහට ගියට බෙල්ල හැරිලා තියෙන පිටිපසට. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක එහෙම තියෙද්දි හරි කමන්නේ මේ මෛත්‍රී නම දාලා හරි කමන්න සතිය වැඩෙනවා. සතිය වැඩුණාට පස්සේ පුදුමාකාර ලිංගතුකමක් අහිංසකකමක් නිර්හංකාරකමක් එනවා. ඉතින් ඒක අපි එක එක නම් දානවා. මේ මේ සද්ධාව, මේ මේ මෛත්‍රී, මේ කරුණාව, මේ බුද්ධානුස්සතිය කියලා සත්‍ය කවදාක හිතනක් කරගන්නේ නැහැ ඒකට. ඒ වැඩ ඔක්කොම කරලා දෙන්න මෙයා. මොකද අපි කොහොම හරි ඒක නැහැ. ඒ මේ මෛත්‍රී වර්ධනයක් කියලා කියනවා. පවුනේ අපච්චරර වැඩ කරන සියල්ල කෘත්‍ය සම්පාදනය කරන මනුස්සයාට යදාල් ගෞරවය දෙන්න තරම් ගුණමකුයි අපි. ඒකයි බුද්ධ බුද්ධ ආගම නැති උනේ ලංකාවේ උතනින් තමයි. නැවතත් කවදාද නැගිටිනවා නැගිටින්නේ ඔක්කොම පැත්තක තියලා සතිය වඩන්න. එතකොට සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා තියෙනවා සියලු කෘත්‍ය සම්පාදනය කරන මහායමතිවරක ඔක්කොම කරලා දෙනවා. අපි කියනවා අනේ දෙයියන්ට වෙච්ච ඉද්දට මෛත්‍රිය තිබ්බ නිසා වැඩේ හරි කියලා කියනවා. බුද්ධානුසුති කරන නිසා වැඩේ හරි කියන සතිය ඒක කියනවා අනේ මුන්දලා කවද ඇස් පෑදෙයිද? බයිනවා වගේද පේන්නේ? <laughs> එහේ මොනක් තේරෙන්නේ? නැහැ මේ මට හිතුණා සතියම තමයි කරන්න ඕනේ. සතියම තමයි ඉන්න ඕනේ කියන එක මොකද සතියම තමයි තියෙන්න ඕනේ කියන එක මම හොඳට දාගත්ත අලුවට ස්වාමීන් වහන්සේ මේ වෙන වෙනේම මට අර ඒ භාවනාව එපා වෙනකොට වෙනේම වැඩි වෙයි මම මෛත්‍රියම ඔහොම කිව්වත් සතිය තරහ වෙන්නේ නැහැ කියලා විතරක් මතක තියාගන්න. ඔහොම නේ මොන්න පද හදලා කිව්වත් සතිය කද්දාව තරහ වෙන එකක් නෙවෙයි. මොකද ඒ තරම් දන්න මේ මනුස්ස හිත ගංගෙන් වතුර බීලා මූදට ආවඩන හිතක් අපි ළඟ තියෙනවා. මම වැඩේ අරගෙන අර ඈත තියෙන එකකට කරු කරනවා. ඉතින් මම මේ මෛත්‍රිය ආනිසංශයක් කියලා. එහෙම තමයි ඒක තමයි මම කියන්නේ. මම මම සතියෙන් වඩන්නේ නැත්තම් ඔය එහෙම කියන නැත්තම් කියන දේ මෙහෙම කියන්න පුළුවන්. ඒකෝට තවත් hina වෙනවා කට්ටිය. ධම්මජීව අහම්සෝ කියන එක විතරක් මහන්න. මොන්නේ මම වෙන මොකක්වත්ම කියන්නේ. ඔය බුද්ධානුසුති කිව්වත් මං කියන්නේ සතියට. මෛත්‍රී කිව්වත් සතියට. ඉතින් අර පාතකම කෙනෙක් කියනවා ධම්මජීවහමසු බණ කියනට හැමදාම මැක්ක ගැනද විතරමුළු කියන්නේ. මොන්න පණිවිඩය කිව්වත් අන්තිමට මැක්කගේ ඉවර කරනවා. ඉතින් ඉස්කෝලේ යන ළමයි කීතලු උට මොනවා ලියවත් මැක්ක ගැන ලියන. ඊට පස්සේ ටීචර් ලිව්වලු පොල් ගහගෙන ලියන්නේ. ඉතින් ඌ ලිව්වලු පොල් ගහේ මැක්කෝ නැත. පොල් ගහයට බැල්ලෙක් නිදායි. උගේ මැක්කෝ ඇත. ඒ මැක්කාගේ දිග මෙච්චරේ පල්ල මෙච්චරේ බල්ලට මෙච්චර ඊට පස්සේ මැක්ක ගැන එන විස්තරය ලියනවා. ඊට පස්සේ කිව්වලු දැන් පොල් ගහගෙන යන ඊට පස්සේ කිව්වලු මාළුවෙක් ගැන ලියන්නේ කිව්වලු. ඊට පස්සේ මූලියවලු මාළුවගේ ඇඟේ මැක්කෙක් නැත. මැක්කෙක් හිටියා නම් මෙහෙම ඇගල මැකගෙන කියනවා. ඒදෙන මම බණ දැන් ලක්ෂ ගාණක් තියෙන හරබන්ට හැම තැනදීම ඔක්කොම තියෙදි මේ සත්‍ය පෙන්වන්න හදනකොට මට බුද්ධහනුස්සතිය හරි ගියා. මට කරුණාව හරි ගියා. මට මෛත්‍රිය හරි ගියා කියලා එක එකනාව පද ගොතනවා. කරන්න දෙයක් නැහැ. ඒ ඒ ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන සමාජයක අපි ඉන්න බව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කවදා හරි මේ ගුණමක්කම නැතුව, චපලකම නැතුව, වංචනික ගති නැතුව, මායාකාරී ගති නැතුව සතිය කියලා දැනගත්ත දවසේ දැනගනි උප්පත්තියෙම සතිය තිබිලා තියෙනවා. දන්නේ නැහැ. ලද්දා ඉඳලා සතිය තිබිලා තිනවා දන්නේ නැහැ මොකද අපි යාට වෙන නම් වනම් දාන්න දිලනේ කතා කරලා තියෙන්නේ. ඒතර වෙන උපදිනකොටම නිවන් දැකලා ඉඳලා තියෙන්නේ. ඉතින් හැමදැනම අහනවා මේ මට නිවන පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා. නිසා මේ sannivedanaye කෙලින් කරගන්න ඒ චපල ගතිය එනකොට වංචනික ගතිය එනකොට ചാටු ගතිය එනකොට කෙලින්ම කන පැලෙන්න ගහන්න යන්න එපා. පෙන්නලා දෙන්න. බුල කොච්චර කෙරුවත් වැඩේ කරලා දීලා තියෙන මෙතනයි. ඒකට හරියට අත තිබ්බ ගමන් සතියටමයි මේ සියල්ල උනේ සතියෙන් කියලා කියපු දවසේ සතිය අහිංසකව hina වෙනවා. ඇති අන්තං. දැන් ඔන්න තක තීරුකම ඉවරුණයි කිය. මන්දයිනේ ආගත්තා. මට සතුටුයි ඒක දැනගත්ත එක තස. සතිය? සතුටුයි මට ඒක දැනගත්තට මේ තව සතියකින් මෙතන තව තේරෙයි යෝග. හොඳයි අපි එහෙනම් මෙතනින් සක්මන්ට වෙලා ගන්නවා. සීට දිනාටම තෙරුවන් සරණයි.